එකක් තමයි උතුරට යන කිසිවෙක් ගැන අද පරීක්ෂණ නැහැ. ඒ වගේම එදා ත්‍රස්තවාදයට මහා ආරක්ෂාවක් ගෙන දුන් ගෝපී අප්පන්ලා නැවත අල්ලා ගැනීම සඳහා වැදගත්තුණු ඕමන්තේ මුරපොළ අද නැහැ. ඒ වගේම තියෙන අධි ආරක්ෂිත කලාප ඉවත් වෙනවා කියන එක ඉතා පැහැදිලි. ඒ විතරක් නෙවෙයි. දැන් මේ මෑතකදී අපිට ආරංචි වෙන්නේ නැහැ ඉන්දියානු ධීවරයෝ එනවා කියලා. ඒකට හේතුව ඉන්දියානු ධීවරයෝ එන්නේ නැති එක නෙවෙයි. ඉන්දියානු ධීවරයෝ අත්අඩංගුවට ගන්න තිබෙන නාවික හමුදා ආරක්ෂක වලල්ල තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය අද අපට ඇතිලා තියෙනවා. කොහොමද ජාතික ආරක්ෂාවට අත්පත් කරලා තියලා තියෙන යහපාලනය?